තේරුවන් සරණයි. උපාදාන පරිවර්තන සූත්‍රය. සංයුත්ත නිකායේ 3 බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 15 වෙනි කොටසේ 103 වෙනි පිටුව. මහණෙනි මේ උපාදානස්කන්ධ පසකේ කවර පසකයක් එමෙසේ රූපෝ උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංඛාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධයයි මහණෙනි යම්තාක් මේ මහණෙනි යම්තාක් මම මේ පංච උපාදානස්කන්ධයන් චතුරා චතුස් පරිවර්ත වශයෙන් ඇතිසැටි අවබෝධ නොකලෙම්ද මහණෙනි ඒතාක් මම අபிසම්බුද්ධ වෙමි දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ලෝකෙහි මාන බමුණන් සහිත දෙව් මිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාව අතර අනුත්තර වූ සම්්‍යක් සම්බෝධියේ අபிසම්බුද්ධ වෙමි ප්‍රතිඥා නොකළෙමි මහණෙනි මම යම් කලෙක පටන් මේ පංච උපාදානස්කන්ධයන් චතුස් පරිවර්ත වශයෙන් ඇති සැටි අවබෝධ කළෙම්ද මහණෙනි එකල්හි මම සම්බුද්ධ යෙමි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකේහි මහන බමුණන් සහිත දෙව් මිනිසුන් සහිත ප්‍රජාවෙහි අතර අනුත්තර සම්්‍යක් සම්බෝධියේ අபிසම්බුද්ධ වෙමි ප්‍රතිඥා කළෙමි. තතුස් පරිවර්තනයේ කෙසේය? රූපය අවබෝධ කළෙමි. රූප සමුදය අවබෝධ කළෙමි. රූප නිරෝධය අවබෝධ කළෙමි. රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළෙමි. වේදනාව අවබෝධ කළෙමි. සංඥාව අවබෝධ කළෙමි. සංඛාර අවබෝධ කළෙමි. විඥාන අවබෝධ කළෙමි. විඥාන සමුදය අවබෝධ කළෙමි. විඥාන නිරෝධය අවබෝධ කළෙමි. විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළෙමි. මහණෙනි රූපේ කවරේ සතර සම් මහා භූතයෝද සතර මහා භූතයන් නිසා පවත්න රූපයද මහණෙනි මේ රූපයයි කියනු ලැබේ. සතර මහා භූතයෝද සතර මහා භූතයන් නිසා පවත්න රූපද මහණෙනි මම රූපයයි කියනු ලැබේ. ආහාර සමුදයෙන් රූප සමුදය වෙයි. ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වෙයි. මේ අරි අට මගෙහි මගම රූප නිරෝධගාමිනී ප්‍රතිපදාවයි. ඒ මෙසේ සම්්‍යක් දෘෂ්ටිය සම්්‍යක් සංකල්පය සම්්‍යක් වචනය සම්්‍යක් කම්මාන්තය සම්මා ආජීවය සම්මා වායාමය සම්මා සම්මා සම්මුතිය සම්මා දෘෂ්ටිය සම්මා සමාධිය සම්මා සතිය සම්මා සමාධිය මහණෙනි යම් කිසි මහණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ රූපේ දැන මෙසේ රූප සමුදය දැන මෙසේ රූප නිරෝධය දැන මෙසේ රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන රූපයාගේ නිර්වේදේ පිණිස විරාගය පිණිස Nirodhe පිණිස පිළිපන්නහා වූවේද ඔහු තුමු සුපිලිපන්හ යම් කෙනෙක් සුපිලිපන් වේද්ද ඔහු මේ ශාසනයේ පිහිටා සිටිත් මහණෙනි යම් කිසි මහාන කෙනෙක් හෝ බ්‍රහ්මණ කෙනෙක් හෝ මෙසේ රූපේ දැන රූප සමුදය දැන රූප නිරෝධය දැන රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව දැන රූපයාගේ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදානේ නොකට තණ්හාදී වශයෙන් අල්ලා නොගෙන මිදුනා වූ වෙද්ද ඔහු සුවිමුත්තය යම් කෙනෙක් සුවිමුත්තද ඔහු කේවලීය කල සියලු කිස ඇතිය යම් කෙනෙක් කේවලීද ඔවුනට පැනවීමට කරුණක් නැත වර්තයක් නැත මහණෙනි වේදනාව කවරයත් මහණෙනි මේ වේදනා සමූහ සමූහසයකේ චතුස් ස්පර්ශයෙන් උපන් වේදනාය සෝත ස්පර්ශයෙන් උපන් වේදනාය ගාන ස්පර්ශයෙන් උපන් වේදනාය ජීව ස්පර්ශයෙන් උපන් වේදනාය කාය ස්පර්ශයෙන් උපන් වේදනාය මනෝ ස්පර්ශයෙන් උපන් වේදනාය මහණෙනි මේ වේදනාය කියනු ලැබේ ස්පර්ශ සමූහයෙන් වේදනා සමූහය වෙයි ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වෙයි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි. එස් එමෙසේ සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් සමාධිය මහණෙනි යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ වේදනාව දැන මෙසේ වේදනා සමුදය දැන මෙසේ වේදනා නිරෝධය දැන මෙසේ වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන වේදනාවගේ නිර්වේදයේ පිනිස විරාගයේ පිනිස නිරෝධයේ පිනිස පිළිපන්නහවුද ඔහු සුප්‍රතිපන්නය යම් කෙනෙක් සුප්‍රතිපන්නද ඔහු මේ ශාසනයේ පිහිටා සිටි මහණෙනි යම් කිසි මහණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ වේදනාව දැන වේදනා සමුදය දැන වේදනා නිරෝධය දැන වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව දැන වේදනාව පිළිබඳ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන විසින් ග්‍රහණය නොකොට විමුක්ත වූවාහුද ඔහු සුවිමුක්ත වෙති යම් කෙනෙක් සුවිමුක්තද ඔහු කේවලී වෙති යම් කෙනෙක් කේවලී වෙද්ද ඔවුන්ට පැනවීමට වර්ථයක් නැත කරුණක් නැත මහණෙනි සංඥා කවරේ දෙයක්? මහණෙනි මේ සංඥා සමූහ සයකේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා, ධම්ම සංඥා, ධර්ම සංඥා මහණෙනි මේ සංඥායි කියන ලැබේ. ස්පර්ශ සංඥා සමූහයෙන් සංඥා සමූහය වෙයි. ස්පර්ශ නිරෝධයෙන් සංඥා නිරෝධය වෙයි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ම සංඥා නිරෝධගාමිනී ප්‍රතිපදාවයි. ඒ මෙසේ සම දෘෂ්ටිය සම සමාධියයි. මහණෙනි යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රහ්මණ කෙනෙක් හෝ මෙසේ සංඥා දැන ඔවුන්ට පැනවීමට වර්තයක් නැත. මහණෙනි සංකාරයේ කවර හොය. මහණෙනි මේ චේතනා රාශී සයිකේ රූප සංඥා චේතනා, ශබ්ද සංඥා චේතනාය, ගන්ධ සංඥා චේතනාය රස සංඥා චේතනාය ස්පර්ශ සංඥා චේතනාය ධර්ම සංඥා සේචනාය මහණෙනි මොහු සංඛාරයයි කියන ලැබේ ස්පර්ශ සමූහයෙන් සංස්කාර සමූහය වෙයි ස්පර්ශ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වෙයි ස්පර්ශ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයම වෙයි ස්පර්ශ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වෙයි. මේ ආරෂ්ඨාංග මාර්ගයම වෙයි. ස්පර්ශ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වෙයි. සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදාවත් ආරෂ්ඨාංග මාර්ගයම. සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් සමාධියයි. මහණෙනි ඒ මෙසේ සම්මදෘෂ්ටියයි සම්මාසමාධියයි මහණෙනි යම් කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ සංස්කාර දැන ඔවුන්ට පැනවීමට කරුණක් නැත වර්තයක් නැත මහණෙනි විඥාන කවරය මහණෙනි මේ විඥාන රාශි රාශි සයකේ චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීව විඥාන කාය විඥාන මන විඥාන මහණෙනි මම විඥානය කියනු ලැබේ නාම රූප සම්මුදයෙන් විඥාන සමුදය වෙයි. නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධය වෙයි. මේ අරෂ්ඨායක මාර්ගයේම විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි. එමෙසේ සම්දෘෂ්ටික සම්ම සමාධියයි. මහණෙනි යම්කිසි මහණ කෙනෙක් වෙත්වායි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වායි මෙසේ විඥානය දැන මෙසේ විඥාන සමුදය දැන මෙසේ විඥාන නිරෝධය දැන මෙසේ විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන විඥාන විඥානයාගේ Nirodhe පිනිස විරාගයේ පිනිස Nirodhe පිනිස පිළිගන්නා වූෙද්ද ඔහු තුමු මොනවට පිළිපන්නා හොයති යම් කෙනෙක් සුපිලිපන් වෙද්ද ඔහු මේ ධර්ම විනී පිහිටා සිටිත මහණෙනි යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ විඥාණය දැන මෙසේ විඥාන සමුදය දැන මෙසේ විඥාන නිරෝධය දැන මෙසේ විඥාන නිරෝධගාමිනී පටිපදාව දැන විඥානයාගේ නිරෝධයෙන් විරාගයෙන් ඒ නිරෝධයෙන් උපාදානය විසින් අල්ලා නොගෙන මිදුනාහුද ඔහු මොනවට මිදුනාහු වෙති යම් කෙනෙක් සුමුත්තද ඔහු කේවලිය යම් කෙනෙක් කේවලී වෙද්ද ඔවුන්ට පැනවීමට වර්ථයක් නැතයි වදාළසේක එතකොට මේ කතා කරන්නේ අපි උපාදාන එක ටිකක් දීර්ඝ පැහැදිලි කිරීමක් තියෙනවා. දීර්ඝව එකින් එක එකින් එක ආයතන 6ටම ගලපමින් උපාදාන පර්වත සූත්‍ර දේශනා කළා තියෙනවා. හැබැයි මේ අපි කතා කරේ පරිවර්තනයේ අඩංගු කාරණා ටික. නමුත් දැන් ඔබට මේකෙදි පැහැදිලි නෑ නේද මේ මේ කියන කාරණා වලින් කොහොමද මේ ඔබ නිවන් මාර්ගට අනුගත වන්නේ ප්‍රායෝගිකව ඔබ කොහොමද පුහුණුවකට එන්නේ කොහොමද ඔබ ප්‍රතිපදාව සකස් කරගන්නේ ඔබට ගැටලු තියෙනවා ඇත්ත අපි මේක මනාකොට ලියා ගන්න ඕනි තැනක් තියෙනවා ඒ තමයි අපිට මේ හැම තැනදීම ඒ අපේ අපේ යථා අපේ යථා මේ හැම දෙයකම අපි ධර්මයේ දකින්න ඕනි ඒ ධර්මයේ දකින්න ඕනි කෝණින්ම දකින්න ඕනි ඒ වගේම මේ පැහැදිලි කිරීම අපි දකින්න ඕනි. බොහොම ධර්මයට අනුගතවම දකින්න ඕනි. ඒතර අපි අපි සිත තුළ තියෙන්න ඕනි අපි මේ බුද්ධ දර්ශනය අපිට හැම දෙයක්ම ගලපන්න තියෙන්නේ මේ බුද්ධ දර්ශනයත් සමග. ඒතර බුද්ධ දර්ශනය යම් කෙනෙකුට පැහැදිලි නම් ඒ කෙනා දන්නවා බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ඒ බුද්ධ දර්ශනය තුළ බාහිර සත්‍යක් නොවන බව. ඒ වගේමයි සිත තුළ හැදෙන දේ සත්‍යයක් නොවන බව. එතකොට සිතත් මායාවක්, සිතින් හදාගත්ත රූපෙත් මායාවක්. එතකොට ස්කන්ධයන්ගෙන් හටගත්ත ස්කන්ධානම් පාතිභාව ආතනම් පටිලාභෝ අයං උච්චේ ජාති. ස්කන්ධයන්ගෙන් හදාගත්ත දේ තමයි අපි බාහිර තියනවා කියලා ගන්නෙ. එහෙමනම් අපි හිතින් හදාගත්ත දෙයක් තමයි අපි පරිශීලනය කරන්නේ. අපි පරිශීලනය කරන්නේ අපි දකින්නේ, අපි හිතන්නේ, අපි කතා කරන්නේ, අපි අපිට ඇහෙන ශබ්දේ අපිට පේන වර්ණේ අපිට දැනෙන ගඳ සුවඳ මේ හැම එකකම ඇත්තටම බාහිරට තියෙන දේ හතර මහ භූත අපිට දැනෙන්නේ ඇත්තම කතාව තමයි අපිට දැනෙන්නේ අපේ සිත තුළ තියෙන ඒ සිතුවිලි චේතනා චෛතසික අපි කියන්නේ පොතක් පේනවා කියලා. අපි කියන්නේ හතරමහා භූත ගැන. ඒකට අපි ගැට ගන්නවා හතරමහා භූත හැඩතලයකට. එතන අපි පේනනවා මේ තියෙන පොත කියලා. නමුත් ඇත්තටම පොත කිව්වේ අපිමයි. ඒක සද්දයක්. ඒක ඇත්තටම බාහිර පොත කියන්නේ මම පොත කියලා. අපි හදාගත්ත දෙයක්. මෙන්න මේක තමයි බුද්ධ දර්ශනයේ පෙන්නන පැහැදිලිවම ඒ බාහිර දකින්න දේ නෙමෙයි අපි පේන්නේ කියලා. ඇත්තටම අපිට හොඳට දකින්න ලැබෙන දාර්ශනිකයට උනත් දුටු දෙයක් නැහැ දුටු කෙනෙක් නැහැ දුටු බවක් පමණයි තියෙන කෙනෙකුට හේතු නිසා හට ගන්නවා මේ පෙනීම කියන පෙනීම කියන කාරණේ සිද්ධ වෙන්නේ ඔබ හොඳට බලන්න මේක ආයතනයක් කියන්නේ ඇස කියන්නේ ආයතනයක් කියන්නේ ආයතනයකින් ඵලයක් හම් වෙන්නේ. ඒකට ඇසක් කියන්නේ මේ මාසැසට නෙමෙයි එමනම් මැරිච්ච අයටත් තියෙනවා පේන්න ඕනේ හිම වෙන්නේ නැහැ. එතකොට ඇස කියන්නේ මේ මොහොතේම අපිට පේන දේ. එවන ඒකට ආලෝකයක් ඕනේ. ආලෝකයක් නැතුව අපිට පේන්නේ නැහැ. ආලෝකයක් නිසා තමයි ප්‍රසාදෙ සිද්ධ වෙන්නේ. එහෙමනම් අපේ පේන බවට ආලෝකයයි තියෙන්නේ. එහෙමනම් මේ සිත කියන්නේ මේ විඥානේ දැනගැනීම කියන්නේ ඒක ඒ සිද්ධිය සිද්ධ වෙන ආකාරය තමයි මේ සිත හැදෙන ආකාරය තමයි අපි මේ උපාදානය කරගන්න ආකාරය තමයි උපාදාන සූත්‍රය තුල පෙන්වන්නේ. ඒතර මේ උපාදානය කරගන්නේ අල්ලගන්නේ බාහිර තියෙන හතරමා භූතයකට. අපි හිතින් හදාගත්ත චේතනා සිතුවිලි, සිතින් හදාගත්ත ඒ එන අරමුණ, ඒ මොහොතේ එන මේ දකින්න දේ ඒ රූප ආරම්මණය. ඒ එන අරමුණේ අපි සත්‍ය දකිනවා නම් අපි ඒකට රැවටෙනවා නම් අපි කෙලින්ම ඒ පොත ආයේ සද්ද කපුටෙක්ගේ අපි අපි ඒව රැවටිලා අපි අනුසෝතේට ඒ අපි රැවටිලා එහෙම යනවා. නමුත් විනීය ලෝකේ අවිද්‍යාව දෝමනසාන දුකින් මිදෙන මග ලෝකේ සත්‍ය දැකීම තුලයි ලෝකේ සත්‍යක් නොවන බව දැකීම තුලයි සිද්ධවන්නේ. ලෝකේ මිදීම තුලයි. දැන් ලෝකෙ මිදීම විනීය ලෝකේ කියන්නේ ලෝකෙ මිදෙන ආකාරයයි සතර සතිපට්ඨානය වඩන්නේ. විනීය ලෝකේ අවිද්‍යාව දෝමනස්සාරං කායේ කායානුපස්සී විහෙරති කිව්වේ ඒකයි. එහෙනම් ලෝකෙ ඇත්ත වෙන්න බෑ. අනිවාර්යෙන්ම ලෝකෙ සත්‍යක් නෙමෙයි. ඒක ඔබට ප්‍රත්‍යක්ෂ නෑ. ඒක ඔබට අවබෝධ නෑ. නමුත් ඔබ මනහකොට සිහිනුවණින් දැකිය යුතු කාරණයක් තමයි මේ ලෝකේ සත්‍යයක්ද කියන එක. නෑ මේ ලෝකේ සත්‍යක් නෙමෙයි. එහෙමනම් මේ උපාදානය උනේ කුමක්ද? මේ උපාදාන පරිවර්ත සූත්‍රය තුළ පෙන්නන්නේ ඔබ මෙතනදී දකින්න ඕනේ අර සියුම් කාරණාව. විශේෂයෙන්ම මේ යමක වර්ගයේ හැම දකින්නකොට දීටි සංයුත්තේ වගේ දකින්නකොට මේ හැම සූත්‍රයකම ඔබට දකින්න ලැබෙනවා මෙන්න මෙහෙම වාක්‍යයක්. ඒ පැහැදිලි කිරීම තුළ ඒක සිංහල තුළ තමයි පරිවර්තන තුළ තමයි මේ විදිහට තියෙන්නේ. දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලෝකයේහි මහාන බබුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාව අතර අනුත්තර වූ. ඒතකොට අනුත්තර වූ කියන්නේ ඒ දෙවියන් මිනිසුන් මේ මේ කියන මේ දෙවියන් සහිත බමුණු සහිත දෙවියන් සහිත බමුණු සහිත ලෝකෙයි මහාන බමුණන් සහිත දේමින්සුන් සහිත සත්ත්ව ප්‍රජාවේ. ඒතර මෙහෙම ඉන්නවා කියලා ගත්ත ප්‍රජාව කියන්නේම මිත්‍යා දෘෂ්ටික භූමිය. අන්න ඒ තුල තමයි අනුත්තර වූ කෙනෙක් ඉන්නේ. ඒ කියන්නේ හැම දෙයකටම උත්තර තියෙන සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් කියන එක තමයි මේ අනුත්තර වූ කියන වචනේ අර්ථය ගැබ්බෙලා තියෙන්නේ. එතකොට මේ ඒ අය ගාව තියෙන අසත්‍යයක්. දෙවියන් ඉන්නවා, මිනිස්සෙන් ඉන්නවා, මේ බ්‍රහ්මණීන් ඉන්නවා, මේ දෙවිසුන් සහිත ප්‍රජාව, මරුන් බඹුන් මිනිසුන් දෙවියන් සහිත ප්‍රජාව කියන්නේ පෘථග්ජන භූමිය. ඒතර ඒ අය අතර මම අනුත්තර වෙනවා. මේ ධර්මය අවබෝධ කරපු කෙනා දන්නවා එහෙම ඒ ස්වභාවය ඒ ඒ ඒ ඉන්නවා කියන දෘෂ්ටියේ මිදුණු කෙනා තමයි අනුත්තර වූ කෙනා කියන්නේ. එතකොට ඉන්නවා කියන්නේ දෘෂ්ටියක්. තියෙනවා කියන්නේ දෘෂ්ටිය. බාහිර එහෙම දේවල් නැහැ. තමන්ගේ සිතින්ම හදාගෙන දකින්නේ. අපේ සිත සත්‍යයක් නෙමෙයි. නමුත් අද දැන් මේ පරිවර්තනයේ දිහා බැලුවොත් කවුරු හරි මේක දිහා කියව කියවොත් ඔහු හිතන්නේ ආ මේ මාරුන් සහිතයි, බඹුන් සහිතයි, දෙවියන් සහිතයි, මේ මිනිසුන් අතර මම අනුත්තරයි. ඕක නිකන් ඔහේ යනවා රැළ දැන් ඔහොම යනවා දිගට. අනුත්තර වූ. එතකොට ඒ වචන ටිකක් විතරයි. මොකද්ද ඔකේ තේරුම? තේරුම නම් ඒ අතර අනුත්තර වූ කියන්නේ එතන තියෙන්නේ මායාවක් ඒක අතර මම සත්‍ය දැනගත්තා කියන එකයි. මේක අපේ අදහසක් නෙමෙයි. මේ ඔබ නුවණින් දකින්න ඕනි කොහොනේ. මේ ධර්මයේ නුවණින් දැකිය යුතුයි. අපි සූත්‍ර බැලුවත් ඒ හොඳට ඒ කාරණා එතකොට මේ කියන වචන නෙමෙයි මේ කියන වචන කියලා ඔබට තේරෙයි. ඔන්න බලන්නකෝ ඔබ හිමීට මේ සූත්‍රය පොඩ්ඩක් දිගහැරලා pāli වචන දිහා පංච වීමේ භික්ඛවේ උපාදානස්කන්ධා කතමේ පංච සේයතිදං රූප උපාදානස්කන්ධා වේදනා උපාදානස්කන්ධා සංඥා උපාදානස්කන්ධා සංඛාර උපාදානස්කන්ධා විඥාන උපාදානස්කන්ධා යාවකීච අංච භාවං භික්කවේ ඉමේ පංච උපාදානස්කන්ධා චතුපරිවත්තං යතහ භූතං නාභඤ්ඤාන්සින් නේච තාවාහම් භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස සසම් බ්‍රහ්මණියා උපජාය සදේ මනුස්සාය අනුත්තරං ඉතින් මේ කතා කරන්නේ බුදුන් වහන්සේ මේ සදේවක ලෝකේ මේ අනුත්තර තත්වයටපත් වෙන්නේ මෙන්න මේ සත්‍ය දැකපු කෙනා කියන එකයි මේ පංචමේ භික්කවේ උපාදානස්කන්ධ මොනවාද උපාදානස්කන්ධ පහ කියලා පෙන්නනවා අර විදිහටම කතමේ පංච සේයදිදං රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ සංඥා උපාදානස්කන්ධ සංකාර උපාදානස්කන්ධ විඤ්ඤා රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන මේ පහ පෙන්නනවා ඊට පස්සේ යාවකී යාවකී චංචාහං භික්කවේ ඉමේ පංච උපාදානස්කන්ධේ පරිවර්තිතං යථා භූතං නාභං නාබහං ඥාසින් ඥාන මේ යථාභූත ඥාබහං සින් කියන්නේ මේ යථාභූත ස්වභාවය දකිනවා කියන තැන ඊටාම වැදගත්. නේව තා තාවා හම්බික්කවේ ඒ තාක මේ සදේවක ලෝකයේ සමාරක සක්මක සසම් බ්‍රහ්මණියා පජාය දේවස උත්තරා වෙන්නේ හන්නේ යථාභූත ඥානයේ යථා ස්වභාවය දැක්ක නිසා කියන එක. කියන්නේ පංච උපාදානස්කන්ධයේ යථා ස්වභාවය දැක්ක නිසා තමයි මම අනුත්තරත්වයටපත් උනේ කියන එක. මරුන් මරුන් බමුන් මිනිසුන් දෙවියන් සහිත ලෝකේ. එතකොට මිනිසුන් සහිත දෙවියන් සහිත මරුන් සහිත සත්ත්ව ප්‍රජා. එතකොට මේ ඉන්නවා කියන එකක් නෙමෙයි මේකේ තේරුම. ඒ ප්‍රජාව අතර අනුත්තර ඒකේ යථාභූත ඇත්ත දැක්ක නිසායි කියන එකයි මේ ඇත්තටම අපි මේ ඉස්මතු කරන්නේ මේ බුදුන් වහන්සේ පෙන්නන්නේ ඇත්ත දැක්කයි කියන කාරණේ. එතකොට දෘෂ්ටිය වෙන්නේ මොකද්ද? එතකොට ඇත්ත දැක්කේ දකින්නයි කියන්නේ මේක ඇත්තක් නෙමෙයි. මරුන් සහිත, බමුන් සහිත, මිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාව කියන එක අපි දෘෂ්ටිය. ඒක නිවැරදිව දැක ගන්න ඕන. එතකොට සම්්‍යක් සම්බෝධියේ අபிසම්බුද්ධ අபிසම්බුද්ධේ මේ ප්‍රඥානෝ ඒතත් සම්මා සම්බුද්ධටපත් වුණා කියලා ප්‍රඥා කරන්නේ නැහැ කියලා ප්‍රතිඥා නොකළෙමි ඒ කියන්නේ පිළිගන්නේ නැහැ කියන එක කියනවා ඒ අවබෝධ නොකළනම් මහණෙනි මම මේ කලක යම් කලක පටන් මේ පංච උපාදානස්කන්ධයෙන් චතුරු චතුස් පරිවර්ත වශයෙන් ඇතිසැටි අවබෝධ නොකළෙම්ද මහණෙනි එකල්ලි මම සම්බුද්ධ යෙමි දෙවියන් සහිත මනුස්ස සහිත බවුන් සහිත මහාන බමුණන් සහිත දෙවිමිසුන් සහිත සත්ත්ව ප්‍රජාව අතර අනුත්තර සම්‍යක් සම්බෝධි අභිසම්බුද්ධ යෙමි ප්‍රතිඥා නොකළෙමි එතකොට මේ මේ සම්මා සම්බෝධියට අபிසම්බුද්ධ වෙමි. එතකොට සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති පඤ්ඤාසින් යථාචෝ කෝහම් භික්ඛවේ ඉමේ පංච උපාදානස්කන්ධා චතුපරිවත්තං යථා භූතං අබ්බඤ්ඤාසින් අතහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සසම් බ්‍රහ්මණියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති පඤ්ඤාසින් ඉතින් අපිට ඇත්තටම මේ මේ සම්බෝධියටපත් වුණා කියලා දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ලෝකේ මහාන බමුණන් සහිත දෙවිමිසුන් සහිත සත්ත්ව ප්‍රජාව අතර අනුත්තර සම්මා සම්බෝධි අභිසම්බුද්ධ මේ ප්‍රතිඥා කළමි කියලා බුදුන් වහන්සේ මේ යථාභූත අබ්බඤ්ඤාසින් කියන්නේ මේ යථාභූත යථාභූත අබ්බඤ්ඤාසින් කියන්නේ යථාභූත ඥානය අවබෝධ කිරීමයි එතකොට යථා ස්වરૂපය දැකීම, ඇත්ත දැකීම ඒ අතරින් තමයි අනුත්තරත්වයටපත් වෙන්නේ. බොහෝ අයට මේක නොහැටෙන්න පුළුවන්. මේ අනිවාර්යයෙන්ම ඉන්නවා කියලා ගැනීමක් මේ පු탁ජන භූමිය තුළ තියෙන්නේ. ඉතින් එතනින් එන්න තමයි අමාරු කෙනෙකුට එහෙම ඉන්නවද කියන එක. හොඳින් නුවණින් විමසන කෙනෙකුට මේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ඒ දර්ශනය අම්කිසි කෙනෙකුට අවබෝධ වෙනකොට ඒ දර්ශනය තුළ ඒ කෙනාට අවබෝධ වෙනවා බාහිර සත්‍යක් නොවන බව. ඒක හැම පැත්තෙම සතර සතිපට්ඨානේ වන්නකොට විනය ලෝකය කියනකට තේරෙනවා. නමුත් ඔහුට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි. ඒ කියන්නේ ඔහු මේ සිතේ සත්‍ය දකිනකොට ඔහු මේ දර්ශන අවබෝධය කියන එක ඊටාම වැදගත්. ඒ තුළින් තමයි මේ ගැටලුව තිසදෙන්නේ. මේ අනුත්තරත්වයටපත් වෙන්නේ මේ සත්‍ය දැකීම තුළ කියන්නේ මෙතන සත්‍යක් නෙමෙයි තියෙන කෙනෙක්. ඉතින් ඒ විදිහට මේ සූත්‍රය තුළ පෙන්නනවා ඊතුරු කාරණා ටික අපි කලින් පැහැදිලි කරා වගේ අර කලින් මේ පරිවර්තනය අපි ඉදිරිපත් කරේ. චතුස්පරවත කෙසේ කියනකොට එතකොට රූප අවබෝධය කළෙමි. එතකොට රූපය ගැන කියනකොටත් රූප සමුදය රූප සමුදය අවබෝධ කළෙමි. රූපය අවබෝධ කරෙමි රූප සමුදය අවබෝධ කරෙමි රූප නිරෝධය අවබෝධ කරෙමි රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අවබෝධ කරෙමි වේදනාව අවබෝධ කරෙමි සංඥා අවබෝධ කරෙමි සංස්කාර අවබෝධ කරෙමි විඥානය අවබෝධ කරෙමි මේ විදිහටම අර රූපේ සමුදය රූප රූපේ රූපේ සමුදේ රූප නිරෝධේ රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගේ ඒ වගේම වේදනාවට ගන්නත් පුළුවන් ඒ වගේම හතර වේදනා සංඥාවට ගන්නත් පුළුවන් සංඛාර දක්නත් පුළුවන් කියන්නේ අර වේදනාව වේදනා සමුදේ වේදනා නිරෝධේ වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඒ වගේ හතර ආකාර චතුස් පරිවර්ත කියන්නේ ඔන්න හතරම අවබෝධ කරන ගන්න ඕනේ මේ එක උපමාවක් තමයි රූපය ආපෝද කරන උපමා. එතකොට මේක තව ටිකක් පැහැදිලි කරන මේ සූත්‍රය ඊටාම දීර්ඝ සූත්‍රයක් කියලා අපි කිව්වා. සතර මහා භූතයෝද සතර මහා භූතයන් නිසා පවත්නා වූ රූපද රූප ලෙස හැඳින්වේ. ඒතර මහණෙනි රූපේ කවරේයක් කියලා බුදුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. මේ රූපය කියලා මේ සතර මහා භූත සතර මහා භූත නිසා පවත්නා පවත්නා රූප. ඒතර හතර මහා භූත රූපේ හතර මහා භූත රූපේ කියන්නේ කුමක්ද? හතරමහා භූතයේ රූපේ නිසා පවත්නා වූ රූපේ කුමක්ද? ඒ කාරණාව ඊටාම ගැඹුරුයි. චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති භික්ඛවේ රූපං. එතකොට රූපේ බුදුන් වහන්සේ පෙන්වන්නේමයි චත්තාරෝච මහා භූතානං චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චේ රූපං. භික්ඛවේ රූපං. ආහාර සමුදය රූප සමුදයෝ ආහාර නිරෝධා රූප නිරෝධෝ අයමේච අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ රූප නිරෝධ ගාමිනී පටිපදාය සේය සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා මේ බොහෝ අය මේක බොහොම සරල තැනකින් මේ තමන්ගේ හිතේ ස්වභාවයට ගලපන්න යනවා. නමුත් එහෙම දෙයක් නෙමෙයි. මේ ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ එතකොට රූපේ ඇත්ත දකින්නවා කියන්නේ රූපේ සමුදය හටගන්න හැටි දකින්නවා කියන්නේ රූපේ නිරෝධය දකින්නවා කියන්නේ රූප නිරෝධය කරන මාර්ගය දකින්නවා කියන්නේ. එතකොට මේ ආරෂ්ඨාංගික මාර්ගය නිරෝධ කරන මාර්ගය කියලා දකින්නවා කියන එක. එතකොට මෙන්න මේ කාරණාව හොඳින් දකින්න ඕනේ. ඒ කියන්නේ රූපය ඇත්ත දකින්නවා කියන්නේ රූපේ හටගන්න සමුදය දකින්නවා කියන්නේ බාහිර පොත කියන රූපේ අපි උදාහරණයක් ගත්තොත් ප්‍රායෝගික පැත්තට අපි ආවොත් මේ පොත පොත ඔබට පේනවා. හැබැයි පොත දැකීම තුළ පොත හටගෙන තියෙනවා. මේ සිතින් හැඩතල අපි මේව පැහැදිලි කරලා තියෙනවා ඔබට දර්ශනීය කොටසේදී. ආලෝකයක් ගසත් නිසා ඇතිවුණු සෙවණැල්ල ඒ ප්‍රතිබිම්බය එහෙම නැත්නම් ඒ චක්කුංච පටිච්ච රූපේච උපච්ච චක්විඥාන කියන එක ඒ කියන්නේ මේ ස්පර්ශ වෙන්නේ මනසට හැඩතලයක්. ඒ හැඩතලයේ අඳුනා ගැනීම ස්පර්ශය වේදනාව ඒ හැඩතලයේ හඳුනා හැඩතලයේ තමයි වෙදීම ඒ හැඩතලයේ තමයි සංඥාව ඒතොර විඳපු සංඥාව ඒක තමයි සංකාර ඒ කලින් තිබුණු දත්තත් එක්ක ගැළපීමක් කලින් එවැනි ස්වභාවයක ගැළපීමක් තියෙනවා ඒක තමයි පෙර මතකයෙන් ගලපනවා කියන්නේ පුරාණ බිදම් වික්කවේ කමමදම් කියන වගේ කතාවක් මෙතන තියෙන්නේ ඒතොර පෙර මතකයෙන් ගැළපීම අතීතේ පුරාණේ කනවා කියන කතාව. ඒ අනුව තමයි අපිට මේ දැම්මේ අරමුණු සිත මෙතන උපදීන්නේ හටගන්නේ. ඒ කියන්නේ වේදනාව හැඩතලයේ ඒ හැඩතලයේ සංඥාව දැනීමේ දැනුම් සංඥාව ඒ පෙරමතකින් ගැලපීම සංඛාර ඒ අනුව දැන ගැනීම විඥාන. මේ ඔක්කොම එකම කතාවක්. ඔය සංඥාව කියන්නේ වේදනාව කියන එක පෙන්වන්න බෑ. වේදනාව පෙන්වන්නේ සංඥාවකින්. ඒකම තමයි මේ කලින් ඒවත් එක්ක ගලපලා මේකයි කියලා කියන්න බෑනේ විඥානෙ කියන්න ඕනේ. ඒ කියන්නේ දැන ගැනීමක් වෙන්න ඕනේ. ඒ දැන ගැනීම තමයි නාමයේ උපදින්න පොත කියලා. හැබැයි හැඩතල එනකොට පොත කියන එක අපි හදාගෙන තියෙන්නේ. අන්නේ විදියට. හැබැයි මේ හදාගත්ත දේ අපි නැවත ගැට ගහනවා. එතනින් ඉවර වෙන්නේ නැහැ. අර වට්ටම් වට්ටති. වට්ට දෙකක් කරකිනවා. නැත්නම් අන්තෝ ජටා බහි ජටා. ඒ ජටා දෙක දැනගන්න ඕනේ. මේ සිතක් හදාගන්නේ ජටා දෙකක් එක්ක. ඒ ඒ ඒ දෙවෙනි ගැටේ තමයි අපේ ගොඩක් අය ප්‍රකට වෙන්නේ. ඒ කියන්නේ පොත කියනකොටම පොතට එක්ක ඒ කියන්නේ සුබ අදහසක් එහෙම නැත්නම් අසුබක්. ඒ කියන්නේ එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. ඒක එන්නෙම සමුදයත් එක්ක. සමුදය කියන්නේ පොත හට ගැනීම. පොත හට ගන්න හිතේ. 아무ත් අපි ගැට ගන්න බාහිරට ඒකයි උපාදාන කරනවා කියන්නේ. ඒකට අපේ බාහිරින් පොතක් හම්බ වෙන්නේ. ඒකට අපි අපි රැවටෙනවා. ඒතර අපි රැවටිලා තමයි ඉන්නේ. අපි අපි හිතන්නේ අපි හිතයි අපේ දන්නේ පොත කියලා. නමුත් අපි දකින්නේ පොත නෙමෙයි. ඒක අපේ සිතුවිල්ල. නමුත් අපි හතර මහ භූත පේන්නේ නැහැ. දැන් හතර මහ භූත නිසා හටගත් උපාදාය රූපේ තමයි අපි අසුරු කරන්නේ. චත්තාරෝච මහ භූතන චතුනංච මහ භූතන උපාදාය උපාදාය රූපේ තමයි අපි අසුරු කරන්නේ. උපාදාය රූපේ කියන්නේ අපි හදාගත් එකක්. ඇත්තට මේක ස්කන්ධයන්ගෙන් හටගෙන තියෙන්නේ. ඒතර ස්කන්ධය උදේවයි දකින්නවා කියන්නේ නිවන් මාර්ගට පෙන්නන්නේ බුදුන් වහන්සේ මේ සිත හැදෙන හැටි දකින්නවා කියන එක. මනාකොට පැහැදිලි වෙනවා එතකොට මේ කාරණා. එතකොට මෙන්න මේ මෙන්න මේ යථාභූත ඥානය කියන්නේ මෙන්න මේ ඥානෙ. මේක දකින්න එක. එතකොට ඒකලට බාහිර පොතක් හම්බ වෙන්නේ නැහැ. අතරමා භූතවල පොත් නැහැ. එතකොට ඒක අපේ මේ මේ සිතුවිල්ලක් ඇත්තටම. නැත්නම් සිතුවිල්ලෙත් පොත් නැහැ. ඒතකොට දෙපැත්තෙම මිදෙනවා මේ කතාව තුළ. මේකයි අනිමිත්ත වෙනවා. ඒ කියන්නේ පොත හම්බුනොත් නිමිත්තක් වෙනවා. අනුසෝතයට යනවා. රැවටිලා ඉන්නේ. එතකොට ප්‍රජානාති වෙන්නේ නැහැ. එතකොට විජානාති රැවටිලා. එතන එහෙම නැත්නම් එයා ඒකට රවටෙන්නේ අනිදස්සන විඥානේ. ඒ කියන්නේ විඥානේ බාහිරට පතිත වෙන්නේ නැහැ සත්‍ය දකිනවා. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබ එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගරති. විඥානේ දර්ශනපතේ නැති වෙනකොට විඥානේ අනිදස්සන වෙනකොට අනන්තං සබ්බතෝපබ එත්ත ආපෝච පටවි පටවි ආපෝ තේජෝ වායෝ මුකුත් එතන ප්‍රතිෂ්ඨාවක් සිද්ධ වෙන්නේ නැහැ. හට ගැනීමක් නැහැ. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපං එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නඝාරති කිව්වේ. පටවි ආපෝ තේජෝ වායෝ කිසිම දෙයක් ඒ සත්‍ය දකින විඥානය තුල නැහැ. විඤ්ඤාතේන නිරෝධේන විඤ්ඤාතේන නිරෝධේන ඒ කියන්නේ විඤ්ඤාණ නිරෝධයට යන්නේ විඤ්ඤාණ අනිදස්සනං අනන්තං සබ්බතෝ ප්‍රබං එත් ආපෝච පටවි තේජෝ වායෝ නගාරති එත් දීගන්ත රස්සං වා අනාතුලංසෝ දිග්ග කොට යීනි මහත එම සපදුක් මොකුත් නැහැ අන්ත දෙකේව නැති වෙනවා උතර දිග කොට සැප දුක මහතීනි අන්ත දෙකේ ඒවා ඒවා තියෙන විඥානේ බැට බැස ගත්තොත් එතනයි මෙතනයි තියෙනකොට තමයි දෙයක් ඇති වෙන්නේ දෙයක් ඇති වෙලා ඊට පස්සේ ඒ දේ අනිත්‍යයත් එක මේක අර අන්ත දෙකක් පේනවා හැමතිස්සෙම ඒ වෙන්කර දැකීම නිසා හැම මොහොතෙම ඒ අන්ත දෙකක් එක්කම හට ගන්නවා දිග කොට සැප දුක් ඒ කියන්නේ කතාවක් එතන තියෙනවා. ආ ඒක හොඳයිද නරකයිද කියනකොට කලින් ඒවත් එක්ක මේක සාපේක්ෂව වීමක් තියෙනවා. ඒතකොට ඇත්තම නැති දෙයක් ඇති කර ගැනීමකුත් මෙතන තියෙනවා. මෙතන කතා ඇත්තම අපි ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ පොත කියලා දෙයක් තිබුණ නැහැ තිබුණ නැති පොතක් ඇති කර ගැනීමකුත් තියෙනවා. ඒතකොට අපි එතනත් ටිකක් පොතකුත් හදාගෙන ඊට පස්සේ ඒ ඒ විතර නෙමෙයි ඊට පස්සේ ඒ පොතට එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා එක්ක හොඳයි කියනවා නරකයි කියනවා එක්ක ලොකුයි කියනවා පොඩි කියනවා අපිට කතා ගොඩක් හැදෙනවා ඒ පොත සාපේක්ෂ කරගෙන. ඒතර හදාගත්ත නිසා උපාදාන වෙලා ඉවරයි එතකොට. අනේ දෙවනි වටේ තමයි අපිට වැදගත් වෙන්නේ. මොකද අපිට පළවෙනි එකේ ඉන්නේ හැඩතලයේ කියන එක දකින්න ලැබෙනවා මහා නිදාන සූත්‍රය. ඒ වගේ මේ සූත්‍රවල බුදුන් වහන්සේ පැහැදිලි කරන. ඒ වගේම අපිට ප්‍රායෝගිකවත් ඒක පේනවා. මේක හැදෙනවා. ඉතින් තමයි හැදෙන්නේ. පොත් එළියේ නෑ කියන එක පැහැදිලි. නමුත් අපි ඊට පස්සේ අපිට ඒවට ඒ මට්ටම අල්ලන්න බැරි වෙලා අපි දෙවෙනි මට්ටම අපිට දැනෙන එකපාරටම හොඳ නරක සැප දුක් කියන. දැන් ධර්මකාරණා පැහැදිලි කරනකොට මේ පැහැදිලි කිරීම ඔස්සේ බලනකොට ඔබට දකින්න ලැබෙන්නේ අර මේකේ ඵලය වගේ දෙවෙනි කාරණේ. සැප දුක් කියන මට්ටමේ. එතනදී හිතන්නේ මේ මේ මේ වේදනා මේ එතකොට මේ එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා කියන තැනින් තමයි නිවන් වගේ බුදුන් වහන්සේ පෙන්වන්නේ. පළවෙනි කාරණාව ස්කන්ධ මට්ටම. ඒක කොහොමද සිද්ධ වෙනවා? එතනින් නිවන් මාර්ගක් ගන්න බෑ. නමුත් නිවන් මාර්ග ගන්න සලා ආයතන නිරෝධයකට සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන්නේ. ඒක දෙවෙනි මේ වටේ. ඒ කියන්නේ අපි මේ පොළහපයනවා කියේ බෝලයක් බිත්තියට ගහලා ආයල්නවා කිය අන්න ඒ වගේ පළවෙනි වටේ අපිට නිවන් මාර්ග ගන්න බෑ. ඒක ස්කන්ධ මට්ටම. ඒක විපාක මට්ටම. නමුත් දෙවෙනි එකේදී අපිට මේ මේ පොලා පැනලා බෝලේ ආය එන තැනේදී දෙවෙනි වටේ සැප දුක් ගන්න එක පොත හම් වෙන එක. ඒත් ඒත් එක්කම අපිට දැනෙන්නේ වේදනාවක්. ඒ වේදනාව සැප දුක් වේදනාවක්. ඒකයි වේදනා තණ්හා උපාදාන කියලා ඒක අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන තැනින් තමයි ඔබ මේක දකින්න. එතකොට මනාවකට නාමය හඳුන්වන්නේ. එතකොට වේදනා සංඥා චේතනා පස්ස ස්පර්ශ වෙනවා. මනසේ ඒක තමයි සැප දුක්. වේදනා සංඥා චේතනා කියන එක තමයි තණ්හාව. එතනින් තමයි සැප දුක්. ඒක තමයි උපාදාන. ඊට පස්සේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකා. ඒක තමයි නාමය දෙන තන. ඒතර ඒක දෙවනි රවුම. ඒතර පළවෙනි රවුම පොත හැදුනට පස්සේ දෙවනි රවුම මේ සැප දුක් වෙන ඒ දැන් දැන් පළවෙනි එකේ ඔබ දන්නවා චක්කු විඥාන එන්නේ තින්න සංගති පස්සෝ. ඒ ඒ තින්නම් කියන්නේ අසත් රූපයන් නිසා හටගත්ත ඇසේ විඥානේ. ඒ තමයි නාමත් රූපයන් නිසා හටගත්ත විඥාන. ඒක තමයි චක්කු විඥානය. ඒක ආයතන ආයතන මට්ටමට ධම්මට මනසට යන්න බෑ. මනසෙන් අපි තීරණ ගන්න. එතකොට මනසට යන්න බෑ ওই ආයතන මට්ටමට. බාහිරට යන්න බෑ. පොත්තේ මේව මනසට දකින්න බෑ. මනසට පුළුවන් ඇතුලේ කතාවක්. ඒතකොට ඒක ධම්ම අරමුණු වෙන්නේ. ඒතකොට එතන තමයි මේ මේක හොඳට තවත් පැහැදිලි වෙනවා. ඒතකොට එන්නේ හැඩතලේ. හැඩතලේ තමයි ඊට පස්සේ මේකයි කියලා පොතේ කියලා හදාගෙන අපි ඊට පස්සේ දකින්නේ පොතක් කියන එක දෙවෙනි වටයක් තියෙනවා. එතනදී ස්පර්ශයක් තියෙනවා. ඒ ස්පර්ශ වෙන්නේ මනසට අරමුණු වෙන්නේ ධම්ම කියනවා වගේ මෙතන වේදනා සංඥා චේතනාවේ හදාගත්ත වේදනාවෙන් හදාගත්ත දේ සංඥාවෙන් දැනගත්ත දේ චේතනාවෙන් හිතපු දේ ස්පර්ශ වෙනවා අන්න සැප දුක් වලට අන්න එතන ස්පර්ශයේ මානසිකාරය අන්නේ මානසිකාරය තමයි අපි කතා කරන්නේ වේදනා තණ්හා උපාදාන භවෝ කියලා මේක වට දෙකක් ගොඩක් අය මෙතන ලියාගත්තේ නැති නිසා මේ ධර්මයේ මේ මේ මේ පොත බලනකොටම ඔහොම අපිට මේ දර්ශන අවබෝධය අතාවුත ඥානෙ තියෙනවනම් යාට මේ පොත ඒකෙන් එක්ක බලන්න පුළුවන්. එතකොට යාට පේනවා මේකේ මේ සබහ ස්වરૂපය. එතකොට නිවන් මඟ වෙන්නේ මේ පොත කියන එකේ පොත දෙවෙනි වටේ කරකෙන්නේ නැහැ. ආයතන අදාගෙන නැවත බාහිරට ගින් බලන්නේ නැහැ කියන්නේ. බාහිරට මේ ඒ ඒ ඒ වටයක් එතනම කරකිනවා. පෙනීම සිද්ධ වෙනකොට වට දෙකක් කරකිර පෙනීමක් එන්නේ. අන්න ඒක තමයි මේකේ තියෙන ගැඹුරුම කාරණාව. අපි විශේෂයෙන් ඉදිරිපත් කරන කාරණාවත් ඒකමයි. බොහෝ අය ඉදිරිපත් නොකරන බොහෝ අයට ආબોධ නොවු කාරණාවත් ඒකමයි. ඉතින් මේක මනාකොට ඔබට එතකොට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ කාරණාව යථාභූත දකින්නවා කියන එක. එතකොට මේ දෙව් මිනිසුන් සහිත අය මේක රැවටිලා ඉන්නේ. බාහිර ඇත්ත වෙලා. නමුත් මේකේ සත්‍ය දැකන නිසාම තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා බුදුන් වහන්සේ ඒ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියන එක. අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති පඤ්ඤා සිං කියන එක මේ වාක්‍ය දේශනා කරන්නේ. ඒතර එතකොට රූපේ දෙකද රූප වේදනා සංඥා සංකාරක ස්කන්ධෙම තමයි මෙතනත් පැහැදිලි කරන්නේ අරගෙන ඒ රූපේ කවරේද කියලා ඊට පස්සේ ඒ රූපේ පේනවා අර විදිහටම රූපේ හඳුන්වලා දීලා චත්තාරෝච මහ භූතානං චතුන්නන්ත මහ භූතානං උපාදාය රූපං ඉදං උච්චති භික්කවේ රූපං ඊට පස්සේ ආහාර සමුදය ආහාර ආහාර සමුදය රූප සමුදය ආහාර නිරෝධෝ රූප නිරෝධෝ එතන ආහාර කියලා ගන්න මේ මේ රූපේට ආහාරයක් මේ දැන් අපේ චිත්ත රූපේට ආහාරයක් වෙන්නේ එතනට ඒ ආපු ආරම්මනේ ආ රූපේ ආහාර සමුදය රූප සමුදය ආහාර නිරෝධ රූප නිරෝධ අයමේච අරියෝ අටාංගිකෝ මග්ගෝ එතකොට රූපය හැදෙන්න සමුදය හටගත්තේ ඒක දැකීම යථාභූත ඥානේ ඒක දැකීමයි දර්ශනය තුළ තියෙන්නේ ඒ වගේම ඔබට ඊටම වැදගත් මේ සම්මා දිට්ඨියටපත් වෙන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණු කෙනා. එතකොට මිත්‍යා දෘෂ්ටිය බාහිර ඇත්ත වීමයි. සම්මා දිට්ඨිය බාහිර සත්‍ය නොවන බව දැකීමයි. අන්න ආරෂ්ඨාංග මාර්ගයේ පළවෙනි එක සම්මා දිට්ඨියටපත් වෙන. සම්මා දිට්ඨියටපත් වෙන කෙනා තමයි මාර්ගයේ උපදින්නේ. මාර්ගයේ උපදිනවා කියන්නේ මේ පොතක තියෙන දෙයක්වත් අපි මේ කතා කරන දෙයක්වත් වචනවල දෙයක්වත් නෙමෙයි. ඒ අවබෝධය. ඒව ලෞකිකයි. නමුත් මාර්ගයේ තියෙන තැන ඉතාම ගැඹුරුයි ගැඹීරයි. ඒ ධර්මයත් එක්ක බලනකොට නමුත් ඒක සරල සරලව දකින්න හැකියාවක් තියෙනවා අවබෝධ වෙන කෙනෙකුට මේ බාහිර රූපයත් නාමයත් මේක හැදෙන හැටි දකින්න කෙනාට මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙනවා කියන්නේ බාහිර සත්‍යයක් නොවන බව දකිනවා ඒ වගේම සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේ ඒ කෙනා දකිනවා මේ බාහිර හතරමහා භූතවල අපි හදාගත්ත සම්මුති ප්‍රඥප්තිය වල නාමයයි තිනේ කෙනා දකිනවා නාමෙත් එහෙම දෙයක් නැහැ ඒතර ක්‍රියාසිත දකිනවා ඒ කෙනාට දැකීම තුළ ඒ දැකීමේ සත්‍ය සිද්ධ වෙනවා. ඒ කියන්නේ ප්‍රජානාති කියන තැන සත්‍ය දකිනවා. හැම අරමුණකම සත්‍ය දකිනවා. අරමුණක් සත්‍ය වෙන්නේ නැහැ. අන්න ඒ කෙනයි මේ මේ කියන වාක්‍ය වචන එක වුණාට ගැඹුරු අර්ථයක් ඒ තුළ තියෙනවා. මේ මෙතන පෙන්නන්නේ සමුදයත් නිරෝධයත් සමුදය අතරම රූපයත් රූප සමුදයත් රූප නිරෝධයත් රූප නිරෝධය කරන මාර්ගයත්. ඒ මාර්ගය පෙන්වනකොට තමයි බුදුන් වහන්සේ ඒ වචනේ පෙන්වන්නේ. මෙතන අපට දකින්න ලැබෙනවා සිංහල පරතන වලුවත් සතර මහා භූතයෝද සතර මහා භූතය නිසා පවත්නා රූපයේද ඒ රූපයයි කියනු ලැබේ. මහණෙනියේ රූපයයි කියන ලැබේ. එතකොට හතරම භූතහාරය හතරම භූත හදාගත්ත උපාදාය රූපය තමයි රූපය කියන්නේ. ආහාර සමුදයෙන් රූප සමුදය වේ. රූපය හටගන්නේ ආහාරයෙන්. ඒ කියන්නේ ආලෝකයක් නිසා ගසස් නිසා හටගත්ත සෙවණැල්ල. ඉතින් ස්පර්ශයට ආහාර වෙන්නේ හැමතිස්සෙම මෙන්න මේ කියන තින සංගති පස්සෝ කියන ඒ දකින්න ඕනේ මේ මේ මේ ආහාර සමුදයෙන් රූප සමුදයක් වෙනවා කියන හේතු නිසා හටගත්ත ඵලයක්. හේතුව ආලෝකයක් ගසස් නිසා හටගත් සෙවණැල්ල. ඒතර ඒකේ ඵලයක් තමයි ස්පර්ශය. එතකොට ඒ ඒකයි මේ ස්පර්ශයෙන් දැන් මෙතන ආහාර සමුදය රූප සමුදය. ඒතර රූපේ හටගෙන තියෙන්නේ වේදනා සංඥා සංකාර. එතකොට ඒ එන නාමයේ මුල් කොටගෙන හටාගත්ත රූපයක් තමයි උපාදාය රූපේ. ස්කන්ධ හේතු කොටගෙන. එතකොට ආහාර නිරෝධයෙන් රූප නිරෝධය සිද්ධ වෙනවා. එතකොට හේතු නැති වෙනකොට ඵලය නැති වෙනවා. හේතුඵල ධහම තමයි මේ පෙන්වන්නේ. එතකොට ආයතන විඤ්ඤාණයක් නැතුව චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ඒ නැතුව ඇත්තටම එතන ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒක ගැඹුරු කාරණයක් ඒක වචනය තුළ තියෙනවා ආහාර සමුදයෙන් රූප සමුදය වෙයි කියනකොට ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වෙයි කියන්නේ ආහාර නිරෝධය වෙන්නේ කියන්නේ මේ හේතු ටික සත්‍ය දකින්න කෙනෙක්ට විතරයි හේතු නැති වෙන්නේ. කියන්නේ මේ පොත බාහිරින් හම්බ වෙනවා සාමාන්‍ය ස්වභාවය තුළ ඒ අනුසෝතය තුළ. නමුත් බාහිර පොතක් නැති බව දැකීම තුළ ඒ සත්‍ය දැකීමයි ඇත්තටම මේ නිරෝධයට හේතු වෙන්නේ ආහාර නිරෝධයට නිරෝධ රූප නිරෝධ. එතකොට මේ ආරෂ්ඨාංග මාර්ග මේ අරියට මගෙහි රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. එතකොට ආර්ය අරියට මග රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන වචනේ ලියුවට ඒකේ අර්ථය ඊටාම ගැඹුරුයි. කියන්නේ දර්ශන අවබෝධය ඇති කෙනෙකුට විතරයි ඇත්තටම සම්මා දිට්ඨිය දකින්න හැකියාව තියෙන මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න හැකියාව තියෙන. ඒක දර්ශන දර්ශන අවබෝධය තුලයි සත්‍ය ඥානයේ තුල හටගත් සම්මා දිට්ඨිය ඊටාම වැදගත්. ඒ සම්මා දිට්ඨියට පැමිණි කෙනාට තමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි උපදින්නේ. ඒ සම්මා කියන වචනේ තේරුම සම්මා සමාධිය සිතේ සත්‍ය දැකලා ඒ අනිමිත්ත සමාධිය බාහිර දෙයක් නැති බව දකින සමාධිය. ඒ සම්මා දිට්ඨිය බාහිර දෙයක් හට නැති බව දෙයක් සම්මා දිට්ඨිය. එතකොට ඒ ඒ සම්මා දිට්ඨිය ඒ සම්මා වාචා ඒ සම්මා කම්මන්ත සම්මා ඒ සිතුවේ සම්මා සම්මා ආජීව ජීවිකා හැම දෙයක්ම බාහිර ඇත්ත කරගෙන නෙමෙයි. එතකොට යාගේ කතාව සිද්ධ වෙන්නේ යාගේ වායාම සම්මා වායාම සිද්ධ වෙන්නේ සම්මා ආජීව සිද්ධ වෙන්නේ සම්මා කම්මන්ත සිද්ධ වෙන්නේ. ඔහුගේ සංකල්පනා, ඔහුගේ ආජීවයේ ජීවිකාව, ඔහුගේ සම්මා වායාම, ඔහුගේ සියල්ලම සම්මා. ඒ කියන්නේ බාහිර සත්‍යයක් වෙනව දැකීම තුලයි ආරෂ්ඨාංග මාර්ගයේ සියල්ලම සම්මා කියන වචන තුල දකින ලැබෙන්නේ. ආර්ය සම්මා කියන වචනේ තුල අපි දකින්නේ මේ සම්මා දෘෂ්ටිය. සම්මා දෘෂ්ටිය කියන්නේ බාහිර සත්‍යය නොකරගත්ත කෙනා. බාහිර සත්‍යයක් නොකරගත්ත කෙනාටයි සම්මා දෘෂ්ටිය තියෙන්නේ. ඒක ඊටාම වැදගත්. සම්මා දිට්ඨියට පැමිණිල මේ ආරෂ්ඨාංක මාර්ගයේ මෙතනින් ආරෂ්ඨාංක මාර්ගයේ තුලනේ රූප මේ සූත්‍රය තුළ පෙන්වන කාරණාව මේ අරියට මග නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියන අන්නේතන ඒ මෙසේ කියලා බුදුනාංශ ඊට පස්සේ කියනවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සත් සම්මා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. එතකොට මේ ඊටාම වැදගත් තැනක්. මේක අපි බැලු බැලමට එක වාක්‍යයයි බැලු බැලමට එක ඡේදයයි මේක දීර්ඝ සූත්‍රයක් පැහැදිලි කිරීමක් තියෙනවා පිටු තුන හතරක මඹට දකින්න ලැබෙනවා නමුත් මේක ඉතාම හැම වචනයක් ගානෙම අපිට දැනෙනවා මේ නිවැරදිව දකින්න ඕනේ එහෙම නැතුනොත් මේ සූත්‍රය නිකන් කියවව විතරක් වෙනවා ඔබ දැන් අපි මුලින් කියවනකොට නිකන් කියව විතරයි ඔබට ඒකේ එච්චර අර්ථයක් දැනුන්නේ නමුත් මේක ඇතුළාන්තයට බහැලා බැලුවම තමයි මේකේ පරම සත්‍ය ඔබට දැනෙන්නේ මහණෙනි යම්කිසි මහණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ රූපය දැන මෙසේ රූප සමුදය දැන මෙසේ රූප නිරෝධය දැන මෙසේ රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව දැන රූපයාගේ නිර්වයදේ පිනිස විරාගයේ පිනිස නිරෝධයේ පිනිස පිළිපන්නහව වෙද්ද ඔහුතුමු සුපිලිපන්හ යම් කෙනෙක් සුපිලිපන් වෙද්ද ඌහු මේ ශාසනයෙහි පිහිටා සිටිත් ඉතාම වැදගත් මේ සිංහල පරිවර්තනේ අපි ඒකේ පරිපත්‍රිකතේ වචනවල ගැබ්බෙලා තියෙන අර්ථය යේ හි කේවි බික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා එවං රූපං අභිඥාය එවං රූප සමුදයං අභිඥාය එවං රූප නිරෝධං අභිඥාය එවං රූප නිරෝධගාමිනී පටිපදා අභිඥං මේ අභිඥා අභිඥාවෙන් දකින්නවා කියන වචනේ මේ හොඳින්ම තියෙන සත්‍ය දකින්නවා කියන එක යෙහි කේචී භික්ඛවේ සමනාවා බ්‍රහ්මනාවා එවං රූපං අභිඥාය සමන සමන කියන්නේ අපි කලින් සමන සූත්‍රය තුල පෙන්නවා මේ සත්‍ය දකින්න කෙනා සිතේ සත්‍ය දකින්න කෙනාට බුදුන් වහන්සේ සමන කියලා කියන්නේ එතකොට එවං කේසි භික්ඛවේ සමනාවා ඒ සමනේ දකින්න කෙනෙක් බ්‍රහ්මනාවා බ්‍රහ්මනේ එවං රූපං අභිඥාය ඒ රූපේ අභිඥාවෙන් දකිනවා එවං රූප සමුදයං අභිඥාය රූප සමුදය අභිඥාවෙන් දකිනවා හට ගන්න ඇති එවං රූප නිරෝධං අභිඥාය රූප නිරෝධය අභිඥාවෙන් දකිනවා එවන් රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදා අභිඥා ප්‍රතිපදාව අභිඥාවෙන් ලැබෙනවා. රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදා එනේන අරමුණේ සත්‍ය දකින්න එකයි රූප නිරෝධ ගාමිනී. ඒ කියන්නේ ගමන් මග. ඒ කියන්නේ මේකේ ප්‍රතිපදා මේ කර යුත්ත ඒක ප්‍රායෝගික පැත්තෙන්ම දකින්න ඕනි කාරණාවක්. රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදා අභිඥාය රූපස්ස නිබ්බිදාය ඒ තන්නේ කෙනා තමයි රූපේ නිරෝධයට යන්නේ නිබ්බිදාවට යන්නේ විරාගය. කියන ඇලෙන්නේ රූපයට නිරෝධය. ඒ කියන රූපේ මිදෙනවා. තේ සුපටිපන්නාය අන්නේ කෙනා තමයි සුපටිපන්නායේ. ඒ කෙනාට මේක සුපටිපන්න වෙන්නේ. අවබෝධ ඒ කෙනාටම ඒක සාන්දිටික වෙන්නේ. සුපිලිපන් වෙද්ද ඒ කෙනෙක් සුපිලිපන් වෙද්ද ඌ මේ ශාසනයේ පිහිටා සිටි. තේ සුපටිපන්නං යේ සුපටිපන්නාය. සුපටිපන්න කෙනෙක් වෙද්ද ඔව් සුපටිපන්න වෙයිද? තේ ඉමස්මින් ධම්ම විනේ ගාදන ගාදන්ති ධම්ම විනේ අන්නේ කෙනා තමයි ඉමස්මින් තේ ඉමස්මින් ධම්ම විනේ අන්නේ කෙනා තමයි ධම්ම විනේ පීටි කෙනා කියන්නේ ශාසනේ පීටි කෙනා කියන්නේ ධම්ම විනේ පීටි කෙනා කියන්නේ ඒකටයි. එතකොට බුද්ධ ශාසනේ තමන්ගේ සිතේම මේ සත්‍ය දකින කෙනාට සිත තුලම ශාසනේ මේ සිතේ මේ බාහිර ඇත්තක් නොවන බව දැකීම තුල ඔබ බලන්න හොඳටම සිතත් සත්‍ය කරනව දැකීම තුල අත්‍තරම ඇතුළාන්තෙම තියෙනව නේද බුද්ධ ශාසනයක් එයාගේ. එයාටම මැවිලා සකස් වෙලා. ඒක අනිත් කෙනා සමට ළඟින්න කියලා නෑ. දැන් දෙව්දත්ත බුද්ධ ශාසනයක් තිබුණේ නෑනේ. දෙව්දත් දැක්කේ ඒ බුදුන් මරලා ඒ වෙලින්ම කතාවක් නේ. දෙව්දත් දැක්කේ නෑ. බුද්ධ ශාසනය දෙව්දත්ට හම්බුනේ නෑ. දෙව්දත්ගේ සිත ඇතුලේ බුදු කෙනෙක් කියලා එහෙම එහෙම අදහසක් දෙව්දත්ට දැනුන්නේ නෑ. ඒක නිසා දෙව්දත්ට තිබුණේ වෙන ද්වේෂ සිතුවිල්ල. එතන කෙනෙකුට බුද්ධ ශාසනය සකස් වෙන්නේ තමන්ගේ සිතේ මේ සත්‍ය අවබෝධ වුණු කෙනෙකුට විතරයි බුද්ධ ශාසනය සකස් වෙන්නේ. ඒ සිතේම සකස් වෙන එකක්. බාහිරට යන එකක් නෙමෙයි. බාහිරින් දකින්න පුළුවන් එකක් නෙමෙයි. මහණෙනි යම්කිසි මහාන කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ රූපය දැන රූප සමුදය රූප නිරෝධේ රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන රූපයගේ නිරෝධයේ විරාගයේ නිරෝධයෙන් උපාදාය නොකොට තණ්හාදී වශයෙන් අන්න එතනදී බුදුන් වහන්සේ මේ උපාදාන කරගන්න නැතුව තණ්හාදී වශයෙන් කැලෙන්නේ නැතුව මිදුනාහු වෙද්ද අන්න මිදුනේද්ද ඔහු සුවිමුක්තය අන්න එතන කතා කරනවා එයා තමයි මිදුණු කෙනා එයා යම් කෙනෙක් සුවිමුක්තද ඔහු කේවලී අනේ කෙනා තමයි සියලු කිස කර අවසానයි කේවලී කියන්නේ යම් කෙනෙක් කේවලීද ඔවුන්ට පැනවීමට දෙයක් නැහැ අන්න සියල්ල කර අවසానයි යේචකෝ කේවි භික්කවේ සමනවා බ්‍රාහ්මනවා ඒවන් රූපං අභිඥාය ඒවන් රූප සමුදයං අභිඥාය ඒවන් රූප නිරෝධ අභිඥාය ඒවන් රූප නිරෝධගාමිනී ප්‍රතිපදා අභිඥාය රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තා තේ සුවිමුත්තා යේ සුවිමුත්තා තේ කේවලිනා යේ කේවලීනෝ වට්ටං තේසං නත්ති පඤ්ඤාපනාය. අන්න ඒකට නැවත කරන්න වටයක් කරන්න දෙයක් නැහැ. කතමාව භික්ඛවේ වේදනා දැන් ඒ විදිහටම වේදනාව ගැනත් බුදුන් වහන්සේ මනා පැහැදිලි කිරීමක් කරනවා. ඒ විදිහටම ආයතන 6ම පැහැදිලි කිරීමක් කරනවා. මහණෙනි මේ වේදනා සමූහ සමූහ සයකි ආර විදිහටම හයක් වෙනවා. චක්ෂු චක්කු ස්පර්ශයෙන් උපන් වේදනාය. සෝත ස්පර්ශයෙන් උපන් වේදනාය ගාන ස්පර්ශයෙන් උපන් වේදනා ජීව ස්පර්ශයෙන් කාය ස්පර්ශයෙන් මනෝ ස්පර්ශයෙන් උපන් වේදනාය මානෙන මේ වේදනාය කියන ලබේ ස්පර්ශ සමූහයෙන් වේදනා සමුදේ වෙයි ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධේ වෙයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාය අර විදියටම බුදුන් වහන්සේ සම්‍යක් දෘෂ්ටිය සම්මා සම්මා සම්මා සම්මා සති කියලා ආරෂ්ඨාංග මාර්ගයේ පේනවා. ඒ වගේම මහණෙනි යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ වේදනාව දැන මෙසේ වේදනා සමුදය දැන නිරෝධය දැන වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදා දැන වේදනාවකේ නිරෝධේ නිර්වේදේ පිනිස විරාගයේ පිනිස නිරෝධේ අර විදිහටම රූපය පැහැදිලි කරා වගේම අර දිගටම පැහැදිලි කරනවා විරාග නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති ප්‍රතිසංකාන පස්සේ කියන තැන විරාගයේ පිනිස නිරෝධයේ පිනිස පිළිපන්හාවය ඔහු සුප්‍රතිපන්නය වේදනාව සත්‍ය දකින්න කෙනා මේ කියන්නේ යම් කෙනෙක් සුපතිපන්නද ඔහු මේ ශාසනයේ පිහිටා සිටියත් අර අර රූපය ගැන කියනකොටම කිව්වා වගේම මේ වේදනාව සත්‍ය දකින්න කෙනා තමයි ආරෂ්ඨාංග මාර්ගයේ ප්‍රතිපදාව දක්වලා මේකෙන් මිදෙන්නේ. එතකොට යේහි කේවි භික්ඛවේ සමනාවා බ්‍රහ්මනාවා එවං වේදනානං අභිඤ්ඤාය එවං වේදනා සමුදයං අභිඤ්ඤාය එවං වේදනා නිරෝධං අභිඤ්ඤාය එවං වේදනා නිරෝධගාමිනී පටිපදාය අභිඤ්ඤාය වේදනා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නාතේ සුපටිපන්නායේ සුපටිපන්නාතේ ඉමස්මින් ධම්ම විනේ ගාදන්ති. ඒකට ඒ කෙනා ධම්ම විනේ හැසිරෙන්නේ අන්නේ කෙනා කියන පැහැදිලිව දේශනා කරනවා. ඒක ධම්ම විනය කියන්නේ මේ අපි කතා කරන මේ විනය පිටකයේ එහෙම නෙමෙයි. මේ සිත ඇතුලේ සත්‍ය දකින්න තැනත් විනයක් ඒ කෙනා සිතට පෙන්වන තැන තියෙනවා. ඒ ධර්මයේ පෙන්වන්නත් ඕන එකයි ධම්ම විනය කියන්නේ. ඉතින් ඒක ගද්දන්ති කියලා ඒක පෙන්වන්නේ ඒ කෙනාගේ තමයි මේ සුපටිපන්න මේ මේ ಗುಣ සේරම රැඳිලා තියෙන ඒත් එක්කමයි. සුපටිපන්නෝ ඒ සුපටිපන්න තේ ඉමස්මින් ධම්ම විනය ගද්දන්ති. මහණෙනි යම්කිසි මහණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ වේදනාව දැන වේදනා සමුදය දැන වේදනා නිරෝධය දැන වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන වේදනා පිළිබඳව නිරෝධේ නිර්වේදේන් වේදනායෙන් විරාගයේ නිරෝධයෙන් උපාදාන විසින් ග්‍රහණය නොකොට විමුක්ත වූවහ උද ඔසු මුක්ත වේති අනසු මුක්ත වේ නැහනේ කෙනා යම් කෙනෙක් සුවිමුත්තද ඔහු කේවලී වෙති යම් කෙනෙක් කේවලී වෙද්ද ඔහු වේදනාවටත් අරූපය ගැන කිව්වා වගේම කියනවා යචකෝ කේවි භික්ඛවේ සමනාවා බ්‍රහ්මනාවා එවං වේදනං අභිඥාය එවං වේදනා සමුදයං අභිඥාය එවං වේදනා නිරෝධං අභිඥාය එවං වේදනා නිරෝධ ගාමිනී පටිපදාය අභිඥා වේදනා නිබ්බිදාය විරාගාය නිරෝධාය නිමුක්තාය තේ සුමුක්තා යේ සුමුක්තා තේ කේවලිනා යේ කේවලිනෝ වට්ටං තේසං නත්ති පඤ්ඤාකනාය මහණෙනි සංඥා කවරේ මහණෙනි මේ සංඥා සමූහ 6කි අර විදිහටම හයක් ආයතන හයටම සංඥාවක් පෙන්වනවා රූප සංඥා ශබ්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා ස්පර්ශ සංඥා ධම්ම සංඥා මන සංඥා තමයි ධර්ම සංඥා කියන්නේ මේ සංඥායේ කියනු ලැබේ ස්පර්ශ සමුදයෙන් සංඥා සමුදේ ඒකත් අර විදිහට ස්පර්ශයෙන් කියලා කියනවා සමුදේ වෙන්නේ ස්පර්ශයේ නිරෝධයෙන් සංඥා නිරෝධය වේ මේ අරෂ්ටාංග මාර්ගයේම සංඥා නිරෝධගාමිනී ප්‍රතිපදාර විදිහටමයි සංඥාව ගැන කියන්නේ. එතකොට යම් කිසි මහණෙනි යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ සංඥා දැන වුණට පැනවීමට වා වර්ථයක් නැත. ඉතින් ඒ විදිහටම මහණෙනි සංඛාර කවරේදයක් මහණෙනි මේ චේතනා රාශී සයකි සංඥා කියනකොට චේතනාමනේ එතන බලන්න මහණෙනි සංඛාර කවර දෙයක්. එහෙම තමයි දැන් සංඛාර කියලා කතා කරනවා. ඒක චේතනා. මේ ඔක්කොම සිතුවිලි. ඒක අපිත් පෙන්වුවේ මේ ඔක්කොම සිතුවිලි. දැන් බුදුන් වහන්සේ මේ මේ සූත්‍රය තුලත් එතනට බලන්න මේ මේ මේ වචන කියනකොට ඒ වචන වල මේක ගැඹිලා තියෙනවා. කතමේ භික්කවේ සංඛාරා කියලා කියන්නේ. නමුත් ඊට පස්සේ කියනවා ජය මේ භික්කවේ චේතනා කාය. එතන සංඛාර කියන වචනේ මේ පාවිච්චි කරන චේතනා කාය. ඒතර මේ සිතුවිලි. සංඛාරා කියන්නේ සිතුවිලි. ජය මේ භික්කවේ චේතනා කාය රූප සංචේතනා ශබ්ද සංචේතනා ගන්ධ සංචේතනා රස සංචේතනා පොට්ටබ්බ සංචේතනා ධම්ම සංචේතනා මේ උච්චති භික්කවේ සංඛාරා පස්ස සමුදය සංඛාර සමුදය පස්ස නිරෝධ සංඛාර නිරෝධ පස්ස සමුදය සංඛාර සමුදය පස්ස නිරෝධ සංඛාර නිරෝධ දර ඒකත් වෙනවා අපි බැලුවොත් ස්පර්ශ සමුදය සංකාර සමුදය වෙයි මහණෙනි මොහු සංකාරය කියනු ලැබේ ස්පර්ශ නිරෝධයෙන් සංකාර නිරෝධය වෙයි මෙය අෂ්ටාංග මාර්ගයේ සංකාර නිරෝධගාමිනී ප්‍රතිපදා මාර්ගයයි ඉමේ උච්චති භික්කවේ සංඛාරා පස්ස සමුදය සංඛාර සමුදය පස්ස නිරෝධා සංඛාර නිරෝධෝ ඒව මේව අරියාටෝ අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ සංඛාර නිරෝධගාමිනී ප්‍රතිපදා සේයතිදං සම්මා දිට්ඨි පේ සම්මා සමාධි. යේහි කේවි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා එවං සංකාරේ අභිඥාය. පේ වට්ටං තේසං නත්ති පඤ්ඤාපනාය. කතමේව භික්ඛවේ විඥානං මේ විදිහට විඥානය ගැන කියනවා. ජයමේ භික්ඛවේ විඥානං චක්කු විඥානං සෝත විඥානං ගහන විඥානං ජීවා විඥානං කාය විඥානං මනෝ විඥානං ඉදං උච්චති භික්ඛවේ විඥානං නාම රූප සමුදය විඥාන සමුදය නාම රූප නිරෝධ විඥාන නිරෝධෝ අයම්මේ අරියෝ අට්ඨාංගිකෝ මග්ගා විඥාන නිරෝධගාමිනී පටිපදා සේය දිදං සම්මා දිට්ඨි පේ සම්මා සමාධි. ඒ වගේම දැන් විඥාණයටත් බුදුන් වහන්සේ පෙන්නනවා මේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, මනෝ විඥාන කියලා හයම. එලා ඒවා ස්පර්ශයෙන් ගන්නවා කියනවා. මේ විඥානයේ කියන ලැබේ නාම රූප සමුදයෙන්, එතන නාම රූප සමුදයෙන් විඥාන සමුදේ වේ කියන ඒ වචනේ පාවිච්චි කරන්නේ. ඒතර සංඛාරවලදී ඒ වගේම කිව්වේ මහණෙනි චේතනා සායකි කියලා. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, සේචන, ස්පර්ශ, ස්පස්ට සංඥා, චේතනා රස සංචේතන, ස්පර්ශ සේචන, ධම්ම සංචේතන කියලා ඊට පස්සේ මොහු මහණෙනි ස්පර්ශ සමුදයෙන් සංකාර සමුදය. ඒකත් ස්පර්ශයෙන් කියලා තමයි සංකාර ගන්නේ. නමුත් මෙතන විඥානයේදී ගන්නේ නාම රූප සමුදයෙන් විඥාන සමුදය වේ කියන එක. ඒතර නාම රූප කියන එකම තමයි. ඒතර මෙතන ඔව් නාමයේ රූපය වෙන් කර දැකීමයි විඥානය කියන එක. ඒතර දකින්නේ මේ බාහිර පොතක් කියන දෙයක් තියනවා කියලා ගත්ත එක මේ සිතින් හදාගත්ත දෙක මේ බාහිර තියනවා කියලා ගැනීමයි විඥානය කියන්නේ. ඒකයි මේ නාම රූප මෙතන තමයි ස්පර්ශ සමුදය විඥාන සමුදය වෙයි කියලා කියන්නේ. එහෙම කියන්නේ. බුදුන්වහන්සේ පෙන්නන්නේ නාම රූප සමුදය විඥාන සමුදය එක. එතකොට මේ නාමය කියන්නේ හිතින් හදාගත්ත එකක්. ඒක බාහිර තියනවා කියලා ගැට ගැහිම රූපේ. එතකොට ඒක අපි හදාගත්ත එකක්මයි. ඒක බාහිර තියනවා කියලා ගැනීමයි. එතකොට නාම මේ විඥානය කියන්නේ. ඒක ස්පර්ශයෙන් ගන්න පුළුවන් කියලා කියන්නේ. කියන්නේ මේ හිතින් හදාගත්ත නාමයේම බාහිර තියනවා කියලා ගැනීමයි විඥානය කියන්නේ. ඒකයි නාම රූප සමුදය විඥාන සමුදය කියන්නේ. මානනීය විඥාන රසය ඒතර අර විදිහටම චක් වෙන සෝත වෙන ගාමිඥාන කාය විඥාන මනෝ විඥාන කියලා මානනී මේ විඥානය කියලා මේ නාම රූප සමුදේ විඥාන සමුදේ වේ නාම රූප නිරෝධේ විඥාන නිරෝධේ වේ එන නාම රූප නිරෝධේ විඥාන නිරෝධේ වේ මේ සත්‍ය දකින්න කෙනාට පමණයි සිද්ධ වෙන්නේ අන්න ඒ කෙනාටයි ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා දිට්ඨිය හම් වෙන්නේ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි ඒ මේසේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප අර විදිහටම අටපෙන්නන. ඊට පස්සේ ඒක ඉතින් දැන් බුදුන් වහන්සේ ඉදිරිපත් කළ තිනවා ආජායිමේ භික්ඛවේ විඤ්ඤාණං චක්ක විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාහන විඤ්ඤාණ ජීව විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ ඉදං උච්චති භික්ඛවේ විඤ්ඤාණ නාම රූප සමුදය විඤ්ඤාණ සමුදය කියලා ඊට පස්සේ කියනවා නාම රූප නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ අයමේ අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ විඤ්ඤාණ නිරෝධ ගාමිනී ප්‍රතිපදා සය්‍යදිදං සම්මා දිට්ඨි පේ සම්මා සමාධි යෙහි කේවි භික්ඛවේ සම්මා වාචා යේහි කේවි භික්ඛවේස් සමනාවා බ්‍රහ්මනාවා එවං විඥානං අභිඥාය එවං විඥාන සමුදයං අභිඥාය එවං විඥාන නිරෝධං අභිඥාය එවං විඥාන නිරෝධගාමිනී පටිපදාය අභිඥාය විඤ්ඤස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා තේ සුපටිපන්නා යේ සුපටිපන්නා තේ ඉමස්මි ධම්ම විනේ ගාදාන්ති ඉතින් ඒ විදිහටම කලින් පැහැදිලි කරා විදිහටම විඥානය අභිඥාවෙන් දැකීම මෙතන සත්‍ය දැකීම ඒ කෙනාට මේ ආරෂ්ඨාංග මාර්ගයේ උපදින්නේ අන්න ඒ කෙනාටයි සම්මාදිට සම්මා ඒ කෙනාටයි මේ විඥානේ මේ සුපරිපන්න වෙන්නේ ඒ කෙනයි ධම්ම විනය ගාතත් කියලා කියන්නේ නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති කියන්නේ අත්‍තරම ආශ්‍රව කෙලෙස් වෙනවා කියන එකම තමයි ප්‍රායෝගික පැත්තේ තමයි ඔබට ඒක දැනෙන්නේ මේ නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති ඒ කියන්නේ ආස්ත්‍රෝ ශේවනවා කියන කාරණාවම තමයි බුදුන් වහන්සේ ඒ පෙන්වන්නේ මහණෙනි මෙසේ යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ විඥානය දැන මෙසේ විඥාන සමුදය දැන මෙසේ විඥාන නිරෝධය දැන මෙසේ විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන විඥානයන්ගේ නිරෝධයෙන් විරාගයේ නිරෝධයෙන් උපාදාන විසින් අල්ලා නොගන්නේ මිදුනාහුද ඔහු මනෝ මොනවට මිදුනාහු වෙති. යම් කෙනෙක් සුයි මුත්තද ඔහු කේවලිය. යම් කෙනෙක් කේවලී වෙද්ද ඔවුනට පැනවීමට වර්ථයක් නැතයි වදාළේ. යේචකෝ කේවි භික්ඛවේ සමනාවා බ්‍රහ්මනාවා ඒවම් විඥානං අභිඥාය මේ අභිඥාවෙන් දකිනවා කියන කාරණේ තමයි අපි කිව්වේ දර්ශන අවබෝධයෙන් දකිනවා කියන එක. ඊටාම වැදගත් ඒ කෙනාට තමයි අභිඥා සකස් වෙන්නේ. විඥානං අභිඥාය ඒවම් විඥාන සමුදයං අභිඥාය ඒවම් විඥාන නිරෝධං අභිඥාය ඒවම් විඥාන නිරෝධගාමිනී පටිපදං අභිඥාය විඥානස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තා තේ විමු සුවිමුක්තා යේ සුවිමුක්තා තේ කේවලිනෝ යේ කේවලිනෝ වට්ටන්තේ සන්නත්ති පඤ්ඤාපානායාති මෙන්න මේ කෙනා තමයි සියලු කැත කිසක් නිම කරා කියන්නේ කලයුත්ත කළා කියන්නේ සුවිමුක්තයි කියන්නේ මෙන්න මේ කෙනාට කේවලි කියන්නේ. ඉතින් මේ සියල්ල අවබෝධ කරගත් මේ සියල්ලෙන් මිදුණු අනේ කේවලි කෙනා. කිසිවක් කෙනා කේවලි නොවට්ටන් තේසන්නහති පඤ්ඤා පනායාති කියලා බුදුන් වහන්සේ ඒ උපාදාය අපි කතා කරපු උපාදාන පරිවර්ත සූත්‍රයේ ඊටාම වැදගත්. මනාකොට පැහැදිලි කිරීමක් සහිතයි මේ උපාදානය කියන්නේ කුමද්ද උපාදාන වෙනවා කියන්නේ කුමක්ද කේවලී කියන්නේ කවුද සුවිමුක්ත වෙනවා කියන්නේ කොහොමද එතකොට මරුන් මබුන් මිනිසුන් සහිත මේ ප්‍රජාව අතර මම අනුත්තර වූ සම්මා සම්බෝධියටපත් වුණා කියලා බුදුන් වහන්සේ කියන්නේ මේ මරුන් බබුන් මිනිසුන් සහිත ප්‍රජාව සත්‍යයක් නෙමෙයි මම ඒ අතර ඒ අනුත්තරත්වයටපත් වුණා ඒ එයාට උත්තර නෑ ඒවට ඒ අය දෘෂ්ටියට රැවටිලා ඉන්න මම ඒ අතර ඒ උත්තර හොයාගත් අනුත්තර මේ සත්‍ය දැක්කා කියන එකයි ඒ අර මිත්‍යා දෘෂ්ටියට මිදී සම්මා දිට්ඨියටපත් වුණා කියන තැන අන්නේ කෙනාට ආරෂ්ඨාංක මාර්ගයේ උපදින්නේ මාර්ගයේ උපදිනවා කියන එක මේ ධර්මයේ තුල මේ ශාසනය තුල ඊටාම ඉහළ කටයුත්තක් බව අපිට පේනවා මේවා ගලප ගන්න බැරුව කොච්චර මේ පොත් කියවන්න ගියත් කෙනෙකුට මේ ධර්මේ නම් හම්බ වෙන්නේ නැහැ මේ ධර්මයේ හම් වෙන්නේ ඒ කෙනා දර්ශන අවබෝධය තුළින්ම පමණයි. දර්ශන අවබෝධය තුළින්ම පමණයි ඒ කෙනාට මේ සියල්ල ගලප ගන්න හැකියාව තියෙන්නේ. ඒ ඊටාම වැදගත් කාරණා. ඉතින් අපි දර්ශනය පිරිසුදු කරන්න අවශ්‍යතාවය තියෙන. ඒ නිසාමයි මේ කාරණා ඉදිරිපත් කරේ. ඔබට මේ සියල්ලම නිවනට උපනිශ්‍රය වෙනවා. ඒ කාන්තේම ඔබගේ මිත්‍යා දෘෂ්ටි මොනවා හරි හිර වෙලා තියෙන තැන් සියල්ල සුද්ධ වෙන හේතු වෙනවා. හැබැයි මෙතන වැදගත්ම සිද්ධිය විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පට්නිසග්ගානුපස්සී කියන තැන. නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පට්නිසග්ගානුපස්සී කියන්නේ කෙලෙස් ඡය වෙලා ඔබ සීනාස්ත්‍රව රහතන් වහන්සේ නම බවටපත් වෙන්නේ. මෙන්න මේ සත්‍ය අවබෝධය තුලයි කියන්නේ. ඒ තාක් ඔබට කෙලෙස් ඡය වෙන්න හේතු නැහැ. ඒකට හේතුව ඔබ විචිකිච්ඡාව තුළ සිරවීම. සියල්ල සිඳෙන්නේ එකම ස්වභාවයක එකම කතාවක් තියෙනවා. සතර අතිපට්ඨානය ගත්තත් ඒකම තමයි ආෂ්ටාංග මාර්ගයේ ඒ සියල්ලම තමයි සතර අපිට දකින්න චතුරාර්ය සත්‍ය ඒ සියල්ලම එකක්මයි පටිච්ච සමුප්පාදය ගත්තත් මේ සියල්ලම එකම එකම කතාවක් තමයි කැටිකොට තියෙන්නේ එකම දෙයක් තමයි ඔබට අවබෝධ කරගන්න තියෙන්නේ ඒ සිතමයි සිතේ මිදෙන මගයි එහෙමනම් නිවන් මඟ කටයුතු කරන ඒ අපි දන්නවා ඒ නිවන් මාර්ග කටයුතු කරන කොයිතරම් වීරයකින් කැපවීමකින් මේ සිතේ සත්‍ය දකිමි මේ සසර දුකෙන් මිදෙන්න කටයුතු කරනවා. අන්නේ අයට මේ ඊටාම වටිනා මිහි පහරක් වෙන්න ඕනේ. උදව්වක් වෙන්න ඕනේ. ඉතින් නිවනින්ම සැනසීම ලබන් හැමෝටම මේ ජීවිතේදීම හැකියාව තියෙනවා කියන කාරණය තමයි අපි ඔබට නිතර නිතර පවසන්නේ. නිවන් දකින්නට කාලයයි. හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. උපාදාන පරිවර්ත